හොඳා. අපි එහෙනම් නැවත සැරයක් සිත පිළිබඳව පරීක්ෂණයේ පරීක්ෂණය ආරම්භ කරමු. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුත්තේන වාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන්මේති මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමන්මේති අහලා තියෙනව නේද එතකොට මනෝ පුබ්බංගම ධම්මා. එතකොට මන පූර්වාංගම වෙලා ලබන ධර්මය මොනවද? කියන එක අපි දැන් හොයන්න ඕනේ. සිතක් හට ගැනීම සඳහා මානසිකාරය අත්‍යවශ්‍යයි. මානසිකාරය නැත්නම් කොච්චර පස්ස වුණත් වේදනාව වුණත් සංඥා වුණත් චේතනා වුණත් වැඩ කරන්න බෑ යොමු කලේ නැත්තම් නේද? දැන් ස්පර්ශ වෙනවා. වේදනාවක් හට ගන්නවා, සංඥාව හට ගන්නවා, චේතනාව හට ගන්නවා. එතකොට මේ ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය වේදනා සංඥා චේතනා වලට යොමු කලේ නැත්නම් ඒවට වැඩ කරන්න පුළුවන්ද? බෑ නේද? මානසිකාරය කියන්නේ මනෙහි ක්‍රියාත්මක භාවය. මානසිකාරය කියන්නේ මේක නාමයක්. මානසිකාරය කියන්නේ නාමයක්. මේකෙන් කරන සේවය තමයි කෙරෙන සේවය තමයි යොමු කරවීම. ફોકસ කරනවා මතක් කරලා දීම. මොනවටද? වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි. ඒ යොමු කරවීම සිදු වුණොත් පමණයි ඒවට වැඩ කරන්න පුළුවන්. මානසිකාර්යය කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය. එහෙමනම් මේ සිත හටගන්න මානසිකාරයේ නේද ශ්‍රේෂ්ඨ වෙන්නේ? පූර්වාංගම වෙන්නේ? මානසිකාරයේ නේද? ඊළඟට ඇසින් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මහ කයෙන් කියන මේවා උපකරණයක් කොටගෙන හිත පහයි හටගන්නේ. ඇස කන දිව නාසය කය කියන මේවා උපකරණයක් කොටගෙන හටගන්න සිත් කීයද? පහයි. මොනවද බලනවා, අහනවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, ස්පර්ශ කරනවා එච්චරයි. පේනවා, ඇහෙනවා, ආග්‍රහණය සිද්ධ වෙනවා, රස විඳීම සිද්ධ වෙනවා, ස්පර්ශ කිරීම සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා කියමුකෝ. දැන් අපි දාර්ශනික නෑ නේද? <laughs> එච්චරයි. එතකොට අනිත් දේවල් ඉඳ ගන්නවා හිට ගන්නවා හිට මෙහෙට යනවා ඈ උඩ පනින්නවා නටනවා ඔය ක්‍රියා පහ හැර බලන්න කොච්චර අපි වැඩ කරනවද කියලා අනිත් දේවල්. එතකොට මේ සෑම දෙයකටම පූර්වාංග වෙන්නේ මන නේද? ධම්ම රූප නේද? දැන් මේ අත උස්සන්න ධම්ම රූපයක් එන්නේ මනට. එතකොට මේ මන තමයි අත උස්සන්න ක්‍රියාත්මක වෙන්නේ නේද? ධම්ම රූපේ මනට එනවා මනෝවිඤ්ඤාණය හට ගන්නවා පස්ස වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ක්‍රියාත්මක වෙලා චේතනාව වැඩ කරනකොට ඕන්න ඔය තියෙනවා. නමන්නෙත් එහෙම තමයි. නැගිටින්නෙත් මනේ. ඉඳගන්නෙත් මනේ. එහෙට මෙහෙට යන්නෙත් මනේ. තේරුණා නේද? හපන්නේ දත් වලින්ද හිතින්ද? ඒ හිතට බලපාන්නේ මොකද්ද? මන. කටට ආහාර ටික දාන්නේ මොකෙන්ද? අතින්ද හිතෙන්ද? හිතෙන්. ඒ කටට ආහාර ටික දාන හිතට පූර්වාංගෙමලා තියෙන්නේ මන. ඔය මේක අනන්නේ අතින්ද හිතෙන්ද හිතෙන් අනන්නේ ඒ හිතට පූර්වාංග වෙලා තියෙන්නේ මන මන හබන්නේ ගිලින්නේත් මනෙන් ආ මේක නිසා මනෝ පුබ්බංගම ධම්මා කියුවා එහෙමනම් මන පූර්වාංගම වෙලා තියෙන ධර්මයේ මොකද්ද කියන්න බලන්න හිත මන පූර්වාංගම වෙලා තියෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද හිත එහෙනම් මෙතන ධම්මා කිව්වේ මොකක්ද? හිතට තමයි ධම්මා කියලා කියන්නේ. පූර්වාංග මිලා තියෙන්නේ මන. දැන් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් සම්බන්ධ වෙලා තියෙන හිත හටගන්නේ මානසිකාරය නිසා නෑ නේද? එතකොට මේ පහ හැර අනික් ඔක්කොටම පූර්වාංග මිලා තියෙන්නේ මන. මනෝ පුබ්බංගම ධම්මා. එහෙනම් ධම්මා කියන්නේ මොකේද? හිතට ධම්මා කියන්නේ. එතකොට ධම්මා කිව්වයන් පස්සේ ලෝකේ තියෙන සියලුම දේවල් ඔය ධම්ම කියන වචනේට අහු වෙන්න ඕනේ. ආයෙ වෙරෙන්න හම්බෙන්නේ නැහැ. ලෝකේ තියෙන සියලුම දේවල් ධම්ම කියන වචනේට අහු වෙන්න ඕනේ. ලෝකේ නැති දේවලුත් අහු වෙන්න ඕනේ. ඒකයි පුදුමයි. ලෝකේ නැති දේවලුත් අහු වෙන්න ඕනේ. හටගත්තා වූ සියලුම දේවල් ධම්ම කියන වචනයට ගොනු වෙන්න ඕනේ. මොනවද මේ හටගත්තා වූ සියලුම දේවල් දැන් අපි හොයමු? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඕන. රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ ගොඩවල් පහක්. ගොඩවල් පහක්. හටගත්තා වූ සියලුම දේවල් අපි ගොඩවල් පහකට බෙදනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ගොඩවල් කියන්නේ ස්කන්ධ කියන එකයි. පහ කියන්නේ පංච. පංච ස්කන්ධ. එතකොට මේ පංච ස්කන්ධත් තවසරයක් ගොඩවල් දෙකකට බෙදෙනවා. උපාදානස්කන්ධ සහ පංචස්කන්ධ කියලා. එතකොට මේ ගොඩවල් පහ තණ්හාවෙන් තෙතමනේ වෙලා තියෙනවා නම් උපාදානස්කන්ධ වලට යනවා. තණ්හාවෙන් තෙත වෙලා නැත්නම් පංචස්කන්ධය ළඟින් නවතිනවා. දැන් රහතන් වහන්සේටත් රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. නමුත් රහතන් වහන්සේ සම්බන්ධව තණ්හාවෙන් තෙතමනේ වෙලා නැහැ. ඒක නිසා ඒකට අපි කියන්නේ පංචස්කන්ධය කියලා. හැබැයි ඒකත් හටගත්ත දෙයක්. ඒකත් හටගත්ත දෙයක්. රහත් නෝනා වූ සියලුම දෙනාගේ ගොඩවල් පහේ මොකද්ද තියෙන්නේ තණ්හාව. තණ්හාවෙන් උපාදානයි. එනම් රහත් නෝනා වූ සියලුම දේවල් සියලුම අය සම්බන්ධව තියෙන ගොඩවල් පාට තියෙනවා පංච උපාදානස්කන්ධය කියලා. ඔන්න හටගත්තා වූ සියලුම දේවල් උතන තියෙනවා. එතකොට පංචස් පංච උපාදානස්කන්ධේ ලෝකේට අයිති පංචස්කන්ධේ ලෝකයෙන් පරිබාහිරයි. ලෝකේට අයිති නෑ. පැහැදිලි නෑ නේද? පැහැදිලි නෑ. ලෝකය කියලා කියන්නේ යම් තැනක දුකද එතන ලෝකයයි. පංච පංචස්කන්ධය තුල දුක නැහැ. තණ්හාවෙන් දෙතමන වෙලා නැහැ. ඒක ලෝකෝත්තරයි. රහතන් වහන්සේගේ හිත ලෝකෝත්තරයි. සාමාන්‍ය ජනතාවගේ හිතට තමයි ලෝකය කියලා කතා කරන්නේ. මොකද එතන තණ්හාවෙන් තෙතමනය වෙලා තියෙන්නේ. ආන් මේකයි මම කිව්වේ ලෞකික ලෝකෝත්තර වශයෙන් ගත්තාම සියලුම ධර්ම වලට කියනවා ධම්මා කියලා. එහෙනම් මේ සියලුම ධර්ම හටගත්තා වූ සියලුම දේවල් මේ හිත ඇතුලේ තියෙන්න ඕන. ඇයි? මනෝ පුබ්බංගමා ධම්මා. මන පූර්වාංගම වෙලා නම් තියෙන්නේ එතන තියෙන්නේ හිතක්මයි. වෙන දෙයක් නැහැ. මන පූර්වාංගම වුණා නම් එතන තියෙන්නේ මොකද්ද? එහෙමනම් මේ හිත ඇතුලේ ලෞකික ලෝකෝත්තර කියන සියලුම දේවල් තියෙන්න ඕනේ. හැබැයි ලෝකෝත්තර කිව්වට නිර්වාණය නෑ. ඒකත් මතක තියාගන්න ඕනේ. මම මෙතන ලෝකෝත්තර කියන වචනේ පාවිච්චි කළේ තණ්හාවෙන් ඉක්ම ගියා කියන එකයි. දැන් රහතන් වහන්සේ ලෝකෝත්තර පුද්ගලයෙක් නේද? ලෞකික පුද්ගලයෙක් නෙමෙයිනේ. රහතන් වහන්සේට තියෙන ලෝකෝත්තර හිත් තියෙන්නේ. කර්ම හිත් නැහැ. ක්‍රියා හිත් තියෙන්නේ. ඒතර මෙතන ලෝකෝත්තර කිව්ව තරමට නිර්වාණය කියලා හිතන්න එපා. මම මෙතන ලෝකෝත්තර කිව්වේ කියන්නේ දුකින් නිදහස් වුණා කියන එකයි. තණ්හාවෙන් නිදහස් වෙලා. දැන් රහතන් වහන්සේගේ හිත තණ්හාවෙන් නිදහස් වුණ නිසා තමයි ලෝකෝත්තර කියලා කිව්වේ. නිර්වාණය නෙමෙයි ඈ. දැන් නම් හිතාගන්නේ රහතන් වහන්සේගේ හිත තමයි නිර්වාණය කියන්නේ නිර්වාණය කියලා. ඒක වැරදි. රහතන් වහන්සේගේ හිතත් හටගත්ත දෙයක්. ඒක සංකතයි. සංකත වුණ ධර්මයෙන් ලෝකයට යන්නේ නැහැ. තණ්හාවෙන් තෙතමනේ වුණොත් පමණයි ලෝකයට යන්නේ. තේරුණේ? එහෙනම් රහතන් වහන්සේගේ හිතට නිර්වාණය කියන්නේ එහෙම එපා. වැරදි ඒක. ඒක හටගත්ත දෙයක්. ඒකත් අනිත්‍යයි. තේරුණා නේද? ඒකත් දුකයි. හැබැයි ඒ දුක තණ්හාව නිසා ඇති වෙන දුක නෙමෙයි ඈ. මම පස්සේ කියලා දෙන්නම් ඒවා. ඒකත් අනාත්මයි. අනාත්මය කියන්නේ ඒක වටිනා දෙයක් නෙමෙයි. වටිනා දෙයක් නෙමෙයි. හටගත්ත දෙයක් නම් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒකත් අතහරින්න ඕන දෙයක්. අද හුඟක් උගත්තෝ මේ ඉන්නේ රහත් ප්‍රභාස්වර සිත නිර්වාණයයි කියන මතේ තමයි ඉන්නේ උඟ දෙනේ. මම හිතන උගත්තු 90ක් ඉන්න ඕන නොතන. තේරුණා නේද? මාත් උගත්වයක් කළා ඉන්න කාලේ කිව්වේ ප්‍රභාස්වර හිත නිර්වාණයයි කියලා. මම උගතුන්ගෙන් දැන් අයින් වෙලා ඉන්නේ. උගත්කමාතියෙන් බැලුවොත් එහෙම උගත්තු අඩියක් උස නම් මම අඟලයි උස. දැනුමත්කමාතියෙන් බැලුවොත් එහෙම දැනුවත්කම අඩියක් උස නම් මම අඩියම උසයි ඔය උගත්තු අඟලයි උස. ඔව් ඔව්. දැනුවත්කම අඩියක් නම් මම අඩියක් උසයි. දැනුවත්කම ළඟ උගත්තු අඟලයි උස. උගත්කම අඩියක් උස නම් මම උස අඟලයි. උගතුන් අතරට ගියා. අද හුඟා උගත්තු කියන්නේ මොකද්ද? ප්‍රභාසුරහිත නිර්වාණයලු ඒක තමයි ඉතුරු කරගන්න ඕනේ කියන්නේ. ඒක නිට්ටයයි කියන මතයේ ඉන්නේ. ඒ ප්‍රභාස්වර හිත නිට්ටයයි කියන මතයේ මතේ නිසා තමයි ඔකට ඇලුනේ, ගැටුනේ. ඔක තමයි ආත්ම දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා තමයි ඔය හිත අපිරිසිදු උනේ. තේරුණා නේද? ඔක නිට්ටයයි කියලා හිතනකොටම ඇලෙනවා, ගැටෙනවා. ඒක නිසා අපිරිසිදු වුණා. ආත්ම දිට්ඨිය කියන්නේ ඒකයි. අවිද්‍යාව තමයි ඔක නිට්ටයයි කියලා හිතන එක. ඔක හටගත්ත දෙයක්. තේරුණා නේද? හිත කියන එක හටගත්ත දෙයක්. හටගත්ත දෙයක් නම් නිර්වාණය වෙන්න බෑ නෑ නේද? හැබැයි ලෝකෝත්තර කියන වචනේ මම කතා කරනවා. මොකද තණ්හාවෙන් තොර නිසා දුකක් නෑ ඒකේ. දැන් ලෝකය කියන්නේ තණ්හාවෙන් වරිත දුක් සහිත දැනට නෑ නේද ලෝකය කියන්නේ? නමුත් අර ප්‍රභාස්වර හිත තණ්හාවෙන් වරිත වෙලා නෑ. ඒක නිසා අපි එකට කියනවා ලෝකෝත්තර හිතක් කියලා. කියන්නේ දුකින් තොර හිතක් කියන එක. නිර්වාණය නෙමෙයි ඈ. එහෙමනම් හිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි නේද? ධම්මා කියන්නේ මේ ලෝකයට කියන නම. එතන තියෙනවා ලෞකික ධම්ම ලෝකෝත්තර ධම්ම කියලා දෙකක් තියෙනවා. ලෞකික ධම්ම කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වෙලා ලෝකෝත්තර කියන තැනට තණ්හාවෙන් තෙතමනේ වෙලා නැහැ. එහෙනම් ලෞකික ලෝකෝත්තර සියලුම ධම්ම තමයි ධම්මා කියලා කියන්නේ. පූර්වාංග මිලා තියෙන්නේ මොකද්ද? මන මනෝපුබ්බංගමා ධම්මා කියලා කියන්නේ ඔන්න ඔකයි. එහෙනම් හිත ඇතුලේ ඔක්කොම තියෙන්න ඕනේ නේද? රූප තියෙන්න ඕනේ, වේදනා තියෙන්න ඕනේ, සංඥා තියෙන්න ඕනේ, චේතනා තියෙන්න ඕනේ, ඔක්කොම තියෙන්න ඕනේ. ඔය හිත ඇතුලේ. හිත ඇතුලේ නැත්තේ මොනවද? කියන්න බලන්න නැත්තේ මොනවද කියන්නේ? නැති දෙයක් නැහැ හඳුරන්නේ ඔක්කොම තියෙනවා ඔක ඇතුලේ. <laughs> ඈ හැබැයි නිර්වාණය නෑ. කන්න එක මතක තියාගන්න. නිර්වාණය නෑ. මොකද හිත හටගත්ත දෙයක් නෑ. නිර්වාණය අසංගතයි නෑ නේද? නිර්වාණය හැර අනික ඔක්කොම තියෙනවා ඒක ඇතුලේ. නිර්වාණය නෑ. මහා ගැඹුරු තැනක් මම ඔය අඳින්න හදන්නේ මේ. <laughs> හිත ඇතනම් පත කුඩාද කියලා කියනවා නේද? හිත ඇතනම් පත කුඩාද? මොනවද මේ පත කියලා කියන්නේ? මේ ලෝකේ තියෙන ඔක්කොම පත කියන එකට අයිති වෙන්නේ. කුඩා නෑ කියලා කියන්නේ ඔක්කොම හිත ඇතුලේ තියනවා කියන එකයි. එහෙමනම් අපි බලමු දැන් ඔය ලෝකේ තියෙන දේවල් වශයෙන් අපි කතා කරන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නේද? බලමු දැන් ඕවා හිත ඇතුලේ තියනවාද කියලා. බලමුද? කමන්නේ. දැන් මේ අලුත් කට්ටිය පරණ කට්ටිය නම් දැන් ඔවා ගිලගෙන උගුරෙන් පවා ඇවිදින්න තියෙන්නේ. අලුත් කට්ටියට තමයි මේක නිකන් බුදුමයක් වෙන්නේ. එහෙමනම් අපි හැම හිතක් තුළම රූප වේදනා සංඥා සංකාර කියන මේ ගොඩවල් පහ තියෙනවද කියලා බලමු ඈ. හැබැයි අපි දැන් කතා කරන්නේ මේ ප්‍රත්‍යඥයන් ප්‍රත්‍යඥයන්ගේ රහත් නූනායගේ. රහත් නූනායගේ හිත් ගැනයි කතා කරන්නේ ඈ. අපි ප්‍රත්‍යඥයෝ නෙමෙයි නමුත් තව රහත් වෙලා නැහැ නේද? එහෙනම් අපේ හිත තුලත් තණ්හාව තියෙනවා තවම. තණ්හාව නැති රහතන් වහන්සේට පමණයි. ඒක නිසා අප ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ තමා ළඟ තියෙන එක මිසක් අනුන් ළඟ තියෙන එකක් නෙමෙයි. එහෙමනම් තමා ළඟ තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය නේද? පංචස්කන්ධය නෙමෙයිනේ. පංච උපාදානස්කන්ධය. එහෙමනම් දැන් අපි එක එක හිත් අරගෙන බලමු. අපි ගම්මු බලන හිත ගම්මු. බලන හිත දැන් බලන්නකො ඔය තියෙන ඕන දේක් බලන්න. බලන හිත තුළ තියෙන රූපස්කන්ධය මොකද්ද? ශබ්ද රූපේද, ගන්ධ රූපේද? ශබ්ද රූපේද, ගන්ධ රූපේද? වර්ණ රූපේ නේද? බලන හිත තුළ හැට නෑ ඉන්නේ. හැට එන්නේ වර්ණ රූප. එතකොට රූපස්කන්ධය තියෙනව නේද? බලන හිත තුළ රූපස්කන්ධයේ තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. එතකොට යම් කිසි දෙයක් බලනකොට අපිට ඇති වෙනවා වේදනාවක්. මෙතන අපි ගැන කතා කරනකොට වේදනාව තුළ තියෙන වින්දනය, ඇලීම හෝ ගැටීම. දැන් ඕනම රූපයක් දිහා බලාගෙන ඉන්න එක්ක ඇලිලා ඇති, එහෙම නැත්නම් ගැටිලා ඇති. කෙනෙක් කියන්න පුළුවන් නෑ හාමුදුරනේ මේ පන්සලේ තියෙන දේවල් දිහා බලනකොට අපිට තියෙන උපේක්ෂාව කියලා. උපේක්ෂාව කියලා කියන්නේ ඇලීමේ ගැටීමේ අඩු බව. ඇලීමේ ගැටීමේ අඩු බව. සමහර සමහරු පන්සලේ තියෙන මල් ගහ පවා අරන් යනවා. කියන්නේ නම් උපේක්ෂාව කියලා. ඒ උනට උස්සගෙන යනවා. <laughs> ඈ තේරුණා නේද? බලන්න අර මල් පොකුරු දිහාම බලන්න. පොඩ්ඩක් හරි ඇලිලා නැද්ද කියලා බලන්න. ඇලීම අඩු ඇති. ඉතින් අරයි යන්න දෙන්නේ නැති හන්දා. ඉතින් වැඩක් නැහැ නේද? එතකොට වින්දනය ඇලීම හෝ ගැටීම වේදනාව කියන්නේ ඒකයි ඈ රූප වේදනා සංඥා සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම කියන එකයි දැන් දැන් බලන්න ඔය රූප දිහා අර මල් කෝච්චිය දිහා බලන්න හඳුනා ගැනීමක් ඔය කට්ටියට ඇති වෙනවා. මොකක් කියලාද වර්ණ රූපයක් කියලා තමයි හඳුනා ගැනීම ඇති වෙන්නේ. වර්ණ රූපයක් කියලා. මල් පකුරක් කියලා නෙමෙයි. වර්ණ රූපයක්. ඊට පස්සේ තමයි ඒකේ හැඩතල බලනවා, ලස්සනද බලනවා, ආයමනම් බලවියන් පස්සේ වොන්න වින්දනයේට යනවා. ඇලෙනවා ගැටෙනවා. ඒක ඉතින් කොච්චරවත් අපි හිතන තමයි ඉන්නේ. ඊළඟට රූප වේදනා සංඥා සංඥා කියන්නේ වර්ණ රූපයක් කියලා හඳුනා ගැනීම. චේතනා කියලා කියන්නේ චේතනා කියලා කියන්නේ ආධ්‍යාත්මික රූපයන්ගෙන් කිසියම් රූපයක් වැඩ කරනවා. එතකොට සංඥාව හඳුනා ගැනීම සිද්ධ වුණේ වර්ණ රූපයක් සම්බන්ධව නම් වැඩ කරන්නේ මොකද්ද? ඇහැ වැඩ කරනවා. වැඩ කරන්නේ මොකද්ද? ඇහැ වැඩ කරනවා. ඇහැ වැඩ කරනකොට අපි කියනවා බලනවා කියලා. අන්න එතන සිත සකස් වෙලා ඉවරයි. තේරුණා නේද? ඒ බලනවා කියන එක තමයි චේතනාව කියලා කියන්නේ. චේතනාව කියන්නේ කර්මය කියන එකනේ. කර්මය. එතකොට චේතනාව සාමාන්‍ය ජනතාවගේ නිතරම තණ්හාවෙන් තෙතෙන් තෙතමනේ වෙලා තියෙන්නේ. ඒක නිසා භවයට යන්න සකස් වෙලා තියෙන්නේ මේක. භවයට යන්න සකස් වුණා කියන අර්ථයෙන් අපි ඒකට කියනවා කර්මය කියලා. සංකාර කියලා කියනවා. ඕන් ආයතරයක් බලන්න. දැන් අපි රූපය අධ්‍යය බලාගෙන ඉන්නවා. තියෙන්නේ මොකද්ද? රූපස්කන්ධයට එන්නේ ශබ්ද රූපේ නේද? ආ වර්ණ රූපේ හරි හරි මට වැරදුනා පොඩ්ඩක්. වර්ණ රූපේ නේද? වර්ණ රූපේ තියෙනවනේ. වේදනාව කියන්නේ ඒකට ඇලිලා හෝ ගැටිලා අනිවාර්යයෙන්ම. සංඥාව කියන්නේ ඒක හඳුනාගත්තා. හඳුනා ගැනීම. වර්ණ රූපයක් කියන හඳුනා ගැනීම. චේතනාව කියන්නේ හඳුනා ගැනීමට අනුව ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ඇහැ වැඩ කරනවා. අන්න සංකාර කියන්නේ ඒකයි. චේතනාම්බික්වේ කම්මං වදාමේ කියනවනේ. කම්ම කියන්නේ සංකාරවලට. ඇයි සංකාරවලට කම්ම කියලා කියන්නේ? තණ්හාවෙන් තෙතමන වෙලා තියෙන්නේ. දැන් රහතන් වහන්සේට කර්ම නැහැ. රහතන් වහන්සේලා තියෙන ක්‍රියාසිත පමණයි. තණ්හාවෙන් තෙදමනේ වෙනකොටම කර්ම සංකාරවලට යනවා. විඥාණය මොකද්ද? දැන් බලන හිත තුළ තියෙන විඥාණය. ඔව් චක්කු විඥාණය. ඒතර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම තියෙනව නේද? පැහැදිලි නේද? දැන් අපි අහන හිත බලමු ඈ. අහන හිත බලමු. ආහන හිත තුල තියෙන රූපේ මොකක්ද? ගන්ධ රූපේද රස රූපේද? ඈ? හොඳට හිතලා බලලා කියන්න නිකන් කටරාවට කියන්නේ නැතුව. ඈ? ශබ්ද රූපේ තියෙනවද? ආ එහෙනම් මම වාද කරන්නේ නැහැ. තියෙනවා නම් හරි. තියෙනවා නේද? වේදනාස්කන්ධය කියන්නේ ඒකට ඇලිලා හෝ ගැටිලා. ඇලිලා හෝ ගැටිලා. රූප වේදනා සංඥා කියන්නේ හඳුනා ගැනීම. සද්ද රූපයක් කියලා හඳුනා ගැනීම. සංකාර කියලා කියන්නේ අහගෙන ඉන්නවා. කර්මන නේද? අහගෙන ඉන්නවා. සංකාර ස්කන්ධය. මොකද විඥාන ස්කන්ධය? ඔව්. සෝත විඥානේ. අර පිටිපස්සේ ඉන්න කට්ටියටත් එක්ක මම කතා කරන්නේ ඈ. සෝත විඥානේ. දැන් එතකොට ඇහෙන් බැලුවා, කනෙන් බැලුවා. කණෙන් බැලුවා නේද? අහලා බැලුවා. <laughs> කණින් අහලා බැලුවා. එතකොට ඊළඟට අපි බලමු කොහෙන්ද බලන්නේ? ආ නාසයෙන් බලමු ඈ. නාසයේ විදලා බලන්න වෙයිද මන් දන්නේ. <laughs> ආග්‍රහණය කරන හිත පිළිබඳව බලමු. ආග්‍රහණය කරන හිත තුල තියෙන්නේ රූපස්කන්ධයේට මොන රූපේද? සද්ද රූපේද? රස රූපේද? ඈ ගන්ධ රූපේ තියෙනව නේද? තියෙනවා. මොකද්ද වේදනා ස්කන්ධය? ඒ ගන්ධයට ඇලිලා හෝ ගැටිලා. රූප වේදනා. මොකද්ද සංඥා ස්කන්ධය? හඳුනා ගැනීම. ගන්ධ රූපයක් බව හඳුනා ගැනීම. මොකද්ද සංකාර ස්කන්ධය? උරමින් ඉන්නවා. ආග්‍රහණය කරමින් ඉන්නවා. ඒ සංකාර කර්ම. මොකද්ද විඥානස්කන්ධය? ගාන විඥානය. දැන් ඇහෙන් කනෙන් නාසයෙන් බැලුවා නේද? අපි දිවෙන් බලමු ඈ. දිව ක්‍රියාත්මක වෙන හැටි බලමුකෝ. රස විඳින එකක් කරන් බලමුකෝ. රස විඳින හිත තුල තියෙන රූපස්කන්ධය මොකද්ද? රස රූපේ නේද? රස රූපේ. පපඩම් කනකොට නම් සද්ද රූපයක් තියෙනවා කියයි. <laughs> රස රූපය රූපස්කන්ධය වේදනාස්කන්ධය ඒ රසයට ඇලිලා හෝ ගැටිලා සංඥාස්කන්ධය රස රූපයක් කියලා හඳුනා ගැනීම නේද සංකාරස්කන්ධය රස විඳින්මින් ඉන්නවා කර්ම නේද කර්ම රස විඳින්මින් ඉන්නවා මොකද්ද විඥානස්කන්ධය ජීවා විඥානය දැන් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් බැලුවා අපි කයෙන් බලමු ඈ දැන් ඉතින් කවුරු කවුරු තම තමන්ගේ කය අතගා ගන්න. අතගා ගන්න ඔය කුණු ගොඩ අත ගන්න වෙන කෙනෙක් ඉන්නේ නැහැ. ඔයගොල්ලම අතගා ගන්න එකයි තියෙන්නේ. ආ අතගා ගන්න ඕක. මාත් අත ගන්නෙ ඔය. අත ගන්න ඕන ඔක්කොම. අත ගන්න හිත. දැන් බලන්න මොකද්ද මෙතන තියෙන රූපස්කන්ධය කියලා. පොට්ටබ්බ රූපය ප්‍රැක්ටිකල් වලින්ම දෙන්න ඕනේ යාට. පොට්ටබ්බ රූපේ නේද? මොකද්ද වේදනා ස්කන්ධය? මේකට ඇලිලා හෝ ගැටිලා ඇති අනිවාර්යයෙන්ම. තේරුණේ? රූප වේදනා. මොකද්ද සංඥා ස්කන්ධය? පොට්ටබ්බ රූපයක් කියලා හඳුනා ගැනීම නේද? මොකද්ද සංකාර ස්කන්ධය? අතගගා ඉන්නවා. මේකත් කර්මයක්ද? කර්මයක් තමයි. මොකද්ද විඥානස්කන්ධය? කාය විඥානය. දැන් අතගාන හිත එහෙම නැත්නම් ස්පර්ශ කරන හිත තුලක් තියෙනව නේද පංච උපාදානස්කන්ධය? දැන් කයෙන් බැලුවා. ඊළඟට මනෙන් බලමු ඈ. දැන් ඉතින් ඔයගොල්ලන්ට ඕන දෙයක් මෙනෙහි කරගන්න. gedara gedara hari ඕන එකක්. මෙනෙහි කරන හිත. දැන් මේ මෙනෙහි කරන හිත ඇතුලේ තියෙන රූපස්කන්ධය මොකක්ද? ඔව් සද්ද රූපේද ගන්ධ රූපේද? ධම්ම රූපේ තියෙන්නේ. මොකක් හරි කරපු කියපු දෙයක් නැහැ මෙනෙහි කරන්නේ නේද? ධම්ම රූපය. මොකද්ද වේදනා ස්කන්ධය? ඒකට ඇලිලා හෝ ගැටිලා මොකක් මෙනෙහි කරගත්තද මන් දන්නේ නැහැ. මොකක් මෙනෙහි කරගත්තා මට කමන්නේ. එක්ක ඇලිලා ඇති එහෙම නැත්නම් ගැටිලා ඇති. තේරුණා නේද? සංඥා ස්කන්ධය මොකද්ද? ධම්ම රූපයක් බව හඳුනාගත්තා. හඳුනා ගැනීම රූප වේදනා සංඥා සංකාර මොකද්ද විඥානස්කන්ධය නෑ සංකාරස්කන්ධය සංකාරස්කන්ධය මෙනෙහි කරමින් ඉන්නවා මෙනෙහි කර කර ඉන්නවා ඒකත් කර්මයක් නේද කර්මයක්ද කර්මයක් තමයි මොකද්ද විඥානස්කන්ධය මනෝ විඥානය බලපුවම අපි ඔක්කොම කර්මකාරයෝ නේද අපෝ මේ මං අල්ලගෙන තියෙන්නේ කරුණක්කාරයෝ ටික ගන්න අල්ලගෙන තියෙන්නේ. මාත් කරුණක්කාරයේ දැනන් කරුණේ ගෙවෙන්න ළඟයි. තේරුණා නේද? රහතන් වහන්සේ හැර අනික් ඔක්කොම කර්මක්කාරයෝ. කර්මක්කාරකම යන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. මෝඩකම් යන්න ඕනේ නේද? එහෙනම් ලැජ්ජ වෙන්න එපා අපි තවම මෝඩ කර්මක්කාරයෝ. කර්මක්කාර මෝඩයෝ. ඕක අහගන්න න්යාය වැස්ස තෙමීගෙන <laughs> තේරුණානේ කර්මක්කාර භවෙන් නිදහස් වෙලා තියෙන රහතන් වහන්සේ පමණයි තණ්හාව යම් තැනකද එතන තියෙන කර්මක්කාරකම තමයි තේරුණේ එහෙමනම් දැන් ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් හැමතැනින්ම බැලුවා හැම හිතක්ම පංච උපාදානස්කන්ධයක් බව පැහැදිලි නේද පැහැදිලිද පැහැදිලි මේක දැන් කමටහනකට ගන්න මෙහෙමයි හැම ක්‍රියාවක්ම හිතක් නේද? හැම ක්‍රියාවක්ම හිතක්. එහෙනම් හැම ක්‍රියාවක් ළඟදීම හිතක් හිතක් හිතක් කියලා බලන් දෙපා. ඒ ඉස්සල්ලාදෙම යොදරයි ඈ බලන් දෙපා. එහෙමනම් හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ කියලාම දකින්න. හිතන්න. ඉස්සල්ලා අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති තමා ගැන බලන්න ඕනේ. මං මේ කමඨාන වටලා පෙන්නන්නම් ඈ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදාන මෙයා කියන්නේ මේ හිග්ගන් මම කියන්නේ මේ නායයට පංච උපාදානස්කන්ධය කිව්ව නෙමෙයි නායෙන් එන හිත ඈ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය මේ මන පංච උපාදානස්කන්ධය එතකොට මම මේවා පෙන්නුවේ ඇහෙන් ආවත් කනෙන් ආවත් නායෙන් ආවත් දිවෙන් ආවත් කයෙන් ආවත් මනෙන් ආවත් හිත නේද හැම හිතක් ළඟදීම පංච උපාදානස්කන්ධය කියලා හිතන්නේ එච්චරයි. ඔයගොල්ලන්ට හිතකින්තරෝ ජීවත් වෙන්න බෑ. අන්තිමට ඔයගොල්ල තීරණය කරයි මට එහෙනම් පංච උපාදානස්කන්ධයේ හැර කිසිවක් නැත කියලා තීරණයටපත් වෙයි. අන්න එතකොට ඔය කට්ටියට මේ පේන්න පටන් ගන්නවා මෙතන පංච උපාදානස්කන්ධයේ හැර කිසිවක් නැත කිසිවෙක් නැත. අන්න එතෙන්දි තේරුම් ගන්නවා මෙතන මමෙක් නැති බව අවබෝධ කරගන්නවා. මෙතන පංච උපාදානස්කන්ධයේ හැර කිසිවක් නැත කිසිවක් නැත. අන්න මමත්වය දෙතුරුම් කන වෙලාව වන්න උතන තමයි. පංච උපාදානස්කන්ධයේ හැර මෙතන මොකද ඉන්නේ? මමෙක් ඉන්නවද? නැහැ. අන්න මමත්වය කඩා ගත්තා. ආන්න එක තමයි අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියන්නේ ආන්න එකයි. ඊළඟට බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. දැන් බලන්න ඕනේ අනික් අයට. පුද්ගලයෝ දිහා බලන්න ඕනේ. ඔතන හිත තියනව නේද? මැරිලා නෑ නේද? ඔතනක් තියනව නේද? එහෙනම් ඔතන තියෙන්නෙත් මෙතන තියෙන එකම නේද? ඔතන තියෙන්නෙත් මෙතන තියෙන එකම නේද? තේරුණා නේද? ඔතනත් රූපේ තියෙනවා මෙතනත් රූපේ තියෙනවා. ඔතනත් වේදනාව තියෙනවා මෙතනත් වේදනාව තියෙනවා. ඔතනත් සංඥාව තියෙනවා මෙතනත් සංඥාව තියෙනවා. ඔතනත් චේතනාව තියෙනවා මෙතනත් චේතනාව තියෙනවා. ඔතනත් විඥානය තියෙනවා මෙතනත් විඥානය තියෙනවා. රූප දෙකක් නැහැ. මේ ලෝකේ තියෙන එක රූපයයි. මොකද්ද කියන්න බලන්න. ධාතු හතරක සංකලනය. රූප දෙකක් නැහැ. වේදනා දෙකක් නැහැ. එක වේදනාකයිසිකයයි තියෙන්නේ. සමහර විට ඔබට සුඛ වේදනාවක් තියෙන්න පුළුවන්. ඔබට තියෙන්න පුළුවන් දුක් වේදනාවක්. මට උපේක්ෂා වේදනාවක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. වේදනාව වේදනාවමයි. රූපය රූපේමයි. සංඥා එකයි තියෙන්නේ. දෙකක් නැහැ. ඔබට රූප සංඥා තියෙන්න පුළුවන්. මට ශබ්ද සංඥා තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. චේතනා තියෙන්නේ එකයි. දෙකක් නැහැ. ඔබටත් තියෙනවා චේතනාව මටත් තියෙනවා. විඥානයත් එකයි තියෙන්නේ විඥාන දෙකක් නැහැ. සමහරු නම් කියනවා විඥාන හතක් නැහැ කියලා. විඥාන එකයි තියෙන්නේ. විඥාන හයකුත් නැහැ. ඉතින් අර ඇසෙන් කනෙන් දිවෙන් නාසෙන් සම්බන්ධ වෙනකොට චක්කු විඥාන සෝත විඥාන කියලා කියනවා. ඔබට තියෙන්න පුළුවන් මේ වෙලාවේ චක්කු විඥානේ. මට තියෙන්න පුළුවන් සෝත විඥානේ වෙන ඒක වෙනම කතාවක්. එහෙනම් මෙතන තියෙන එකම නේද ඔතන තියෙන්නේ? මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඔතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය නේද? ඔතන තියෙන්නේ ඒක නේද? ඔතන තියෙන්නේ ඒක නේද? දැන් බලන්න පුද්ගලයෙක් පුද්ගලයෙක් ඉන්නවද කියලා. එහෙනම් එතන පුද්ගලයෙක් නෑ. එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් විතරයි. මෙතන මමෙක් නෑ මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් විතරයි. දැන් බලන්න මේ ශාලාවේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඔක්කොටම කෙනෙක්ව මැරිලා නෑ නේද? ඔය පිටිපස්සේ ඉන්න කට්ටිය මැරිච්ච අය නෑ නේද? ඔක්කොම හිතක් තියනවා නේද? එහෙනම් ඔතනත් හිතක්, මෙතනත් හිතක්, මෙතනත් හිතක්, මෙතනත් හිතක්, අතනත් හිතක් හැමතැනම තියෙන හිත නේද? එහෙනම් ඔතන තියෙන එකම නේද මෙතන තියෙන්නේ? ඔතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය, මෙතන තියෙන්නේ ඒක, ඔතන තියෙන්නේ ඒක. දැන් බලන්න මේ ශාලාව ඇතුළත පංච උපාදානස්කන්ධය හැර කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. කිසිවක් නැත. කිසිවෙක් නැත. අන්න පුද්ගල සංඥාව කඩාගෙන වැටෙනවා. දැන් මේ ගස්වල කෑ ගහන්නේ උන් ඉන්නවා. දැන් නම් ඇහෙන්නෙත් නැහැ ඔය. මයිනෝ එහෙම කෑ ගහන්නේ ගිරව්. කපුටෝ එහෙම කෑ ගහන්නේ. උන් කෑ ගහන්නේ කටින්ද හිතෙන්ද? හිතෙන් නේද කෑ ගහන්නේ? එහෙනම් එතනත් හිතක් නේද තියෙන්නේ? එහෙනම් එතන තියෙන්නේත් මෙතන තියෙන එකම නේද? එහෙනම් එතන සතෙක් ඉන්නවද? නෑ නේද? මේක අවබෝධ කරගන්න ඕනේ. එතෙන් අපි සතා කියලා දාලා තියෙනවා. මෙතෙන් පුද්ගලයා කියලා නමක් දාලා තියෙනවා සම්මතයක්. මෙතෙන් මම කියන සම්මතය දාලා තියෙනවා. මෙතන මමෙක් නෑ. ඔතන සතෙක් නෑ කිව්වොත් මහත්යාගෙන් බැනුම් අහන්නත් වෙයි මට. ආම්තුරු හිතාගත්තත් මං සතෙක් කියලා කියලා. ඔතන පුද්ගලයෙක් නැහැ, අතන සතෙක් නැහැ. මේ ඔක්කොම මොනවද? සම්මත. එහෙමනම් සම්මත අයින් කරලා බලන්න මොනවද මේ ලෝකේ තියෙන්නේ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන හැර කිසිවක් නැත කිසිවෙක් නැත. ඒවත් පැවැත්මක් විතරයි තියෙන්නේ. රූප වේදනා රූපයක් පවතිනවා. පවතිනවා කියන්නේ අනිත්‍යයි කියන එක. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. වේදනාවක් පවතිනවා සංඥාවක් පවතිනවා සංකාරයක් පවතිනවා විඥානයක් පවතිනවා එහෙනම් මේ ලෝකය කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් පමණයි පැහැදිලි නේද දැන් මේ කමඨහණයෙන් මොකද වෙන්නේ මමත්වයේ කඩාගෙන වැටෙන්න ඕනේ නේද සත්පුද්ගල සංඥාව දෙදරුම් ගන්න ඕනේ නේද දැන් මේක වඩන්නේ මෙහෙමයි හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා හිතන්න. හැබැයි පංච උපාදානස්කන්ධයක් කියලා ඒක වචනයට ගන්න එපා. මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් කිව්වොත් අතනත් එකක් තියෙනවා නේද? දැන් දෙකක් වෙනවා නේද? <coughs> අල්කායම දාගන්න එපා ඈ. පංච උපාදානස්කන්ධය කියලා හැම හිතක් ළඟදීම අවධානයෙන් යුක්තව හිතමින් ඉන්න. ආ මේක තමයි සතිපට්ඨාන චිත්ත අනුපස්සනාව කියලා කියන්නේ. සම්මා සතිය පිහිටව ගන්නවා හිතට හිතානුම ඇත්ත දකිනවා. මොකද්ද ඇත්ත? මේ ලෝකයේ තුල සතේ පුද්ගලයෙක් මමෙක් නැති බව ඇත්තද බොරුද? ඇත්තයි. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් පමණයි. මෙන්න මේකයි ඇත්ත. ආ මේක තමයි මේ චිත්තානුපස්සනාවෙන් දකින්නේ සතිපට්ඨාන තාන චිත්ත අනුපස්සනා සම්මා සතිය පිහිටව ගන්නවා හිතට හිතානුම මමෙක් සතෙක් පුද්ගලයෙක් නැති බව දකිනවා. ආන් මේක තමයි සති සම්පොඥංගය කියලා කියන්නේ. දැන් යන්නේ සත්ත්ව පොඥංගයට මම ඈ. සති සම්පොඥංගය කියන්නේ සතිපට්ඨාන භාවනා කරමින් ඉන්නවා කියන එකයි. සති සම්පොඥංගය. ඊළඟට තියෙන්නේ ධම්ම විචය. ධම්ම විචය කියන්නේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ඇත්ත විචක්ෂණය වෙනවා යාට. මොකද්ද ඇත්ත? පංච උපාදානස්කන්ධයේ හැර මේ ලෝකයේ තුල සතිපුද්ගලයෙක් මමෙක් නැති බව ඇත්තයි. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය ආදී පැවැත්මක් පමණයි. මෙන්න මේක තමයි ධම්ම විචය කියලා කියන්නේ. සති ධම්ම විචය. විරිය ඊට පස්සේ මෙයාට වීරියක් ඇති වෙනවා මම මෙච්චර කාලයක් රැවටිලා හිටියා. මමෙක් ඉන්නවා සතෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා රැවටිලා හිටියා. මං අද පැහැදිලි කරගත්තම සතෙක් පුද්ගලයෙක් මමෙක් නැති බව මට අවබෝධ වුණා. මම මේ අවබෝධයේ දිගටම අරගෙන යන්න ඕනේ කියලා හිතාගෙන මේ කමඨාන වීරයෙන් යුක්තව වඩන්න පටන් ගන්නවා. අන්න විරිය සම්බොජ්ජංගය. මෙයා වීරියෙන් යුක්තව මේ කමඨාන වඩාගෙන යනකොට මෙයාට හැම තැනම පේන්නේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් විතරයි සතේ පුද්ගලයෙක් වෙන්නේ නැතුව යනවා. අන්න ඇත්ත දැක්ක කියලා සතුටටපත් වෙනවා. හොයාගෙන ගිය ඇත්ත නේද? ඇත්ත අවබෝධ වෙනව නේද? සතුටුයිද? හොයාපු දේ හම්බ වුණා නේද? කාලේ හොඳා නේද? ප්‍රීතිය නේද? අන්න ප්‍රීති සම්පෝඥාන්තය. හදලා කියනවා නෙමෙයි ඇත්ත කිව්වේ. හදලා කියනවා. සති ධම්මවිචය විරිය පීති පස්සද්දේ දැන් ඉතින් සහැල්ලු බව ඇති වෙන්න එපා දැන් මොනවද ගොඩ ගහන්නේ ගොඩ ගහන්නේ කොතනද මමෙක් නැත්නම් මම මගේ මගේ කියන්නේ ගොඩ ගහන්නේ නේද දැන් ගොඩ ගහන්න දෙයක් තියනවාද ගොඩ ගහන්න තැනක් තියනවාද? අන්න ඔක්කොම ගොඩවල් කඩාගෙන වැටෙනවා. අන්න පස්සද්ධි සම්බොජ්ජංගය. සති ධම්මවිතය විරිය පීති පස්සද්ධි සමාධි දැන් මෙයාට හැම තැනම ඇත්ත පේන්න පටන් ගන්නවා ඇත්ත තුළම සමාධිගත වෙනවා පංච උපාදානස්කන්ධයගේ පැවැත්ම හැර මොකෝවත් පේන්නේ නැතුව යනවා එතනම සමාධිගත වෙනවා සමාධිය කියන්නේ මේකයි මේවා තමයි නියම සමාධිය තේරුණා නේද? ඌවට කියන්නේ ලෝකෝත්තර සමාධි කියලා. උපේක්ඛා දැන් ආශ්‍රය කරන්න එකෙක් ඉන්නවද? ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. දැන් මේ කමඨාන වඩනකොට සත්පොච්චංගේ වැඩෙන බව පැහැදිලි නේද? කමඨාන් දෙන්නේ කවුරු වුණත් කමන්නේ ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන් ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන් පුංචි ළමෙක් වෙන්න පුළුවන් කමඨාන් දෙන පුද්ගලයා දිහා බලන් ඉපා මේ කමඨහන තුළින් සත්‍යබොධ්‍යංගේ වැඩෙනවද කියලා බලන්න. මමත්වයේ කඩාගෙන වැටෙනවද කියලා බලන්න. සත්‍ය පුද්ගල සංඥාව දෙතුරුම් කරනවද කියලා බලන්න. සත්‍යබොධ්‍යංගේ වැඩෙනවා නම් ඒ කමඨහන බුද්ධානුමත කමඨහනක් කියලා පිළි අරගෙන ආදරයෙන් ගෞරවයෙන් යුක්තව වඩන්න. තේරුණා නේද? සත්‍ය බෝධි අංග කියන්නේ මහා ප්‍රඥාව ලබා ගන්න තියෙන අංග හත. මේ අංග හතම පරිපූර්ණ වෙන බව පැහැදිලි නේද? ආන් ඒකයි. දැන් ඉතින් බුදුහාමුදුරුව හම්බ වෙන්න ගිහිල්ලා කොකට. ඒilla කියන්න බුදුහාමුදුරුවනේ කමටහනක් නම් දුන්න නන්දසිරි හාමුදුරුව කියලා කෙනෙක් නැහැ. ඒ වුණාට සම්මතයක් තියෙනවනේ. අද නම් දුන්න බුදුහාමුදුරුවනේ කමටහනක් කමටහන වඩනකොට සත්පුඥංගේම වැඩෙන හැටි පෙන්වන්නේ. බුදුහාරු මක්කියයි දන්නේ නේද? සාදු කාර්යයක් දීලා කියයි මම දුන්නත් දෙන්නේ ඔය කමටහන තමයි කියයි මෝඩකම් යන්නත් එක්කලා. දැන් මෝඩකම් යන්න ඕනේ නේද? බුදුහාඳුරෝ කියන්නේ මන් දුන්නත් දෙන්නේ ඕක තමයි කියයි මෝඩකම් යන්නත් එක්කලා. එහෙනම් මේක බුද්ධානුමත බව පැහැදිලි නේද? පැහැදිලි. කමඨහන් දින පුද්ගලයාදී ඕනම් කමඨහන් නම් හොඳයි හාමුදුරුව අතපය දික් කරන එක තමයි වැරදි. කමඨහන් නම් හොඳයි ඒ වුණාට මේ නිකන් විහිළු පොලොප්පම් කරනවා නේ. කමඨහන් නම් හොඳයි. එහෙම නෙමෙයි යුව පාඩම් කරගෙන ඇවිදින්න බර කරගෙන ඇවිදින්න අමතක වෙයි කියන බයටත් එක්කලා වීඩු වලත් අමතක වෙනවනේ පින්නතුනේ මම විහිළුවෙන් කොලොප්පෙන් තමයි මේ වැඩේ කරන්නේ මම පාඩම් කරගෙන ඉඳින් තියෙන කෙනෙක් නෙමෙයි මට අමතක වෙන්නේ ඕකට ඕක පාඩම් කරගෙන එනවනේ පංච උපාදානස්කන්ධයේ මේ සත්‍තබොධ්‍යංගයේ මේක දැන් ඔය අතර විහිළුවක් කොලොප්පමක් කළොත් තරක මතක නැහැ ඒක නිසා විහිළු කොලොප්පම් කරන්නේ නැහැ බුම්මගෙන කමටහන් දෙනවා නිසා අමතක වෙයි කියලා බයට ඕක කරන්නේ. ඉතින් කියනවා හාමුදුරන්ගේ කමටහන නම් හොඳයිලු. ඒ වුණාට ඕන් නැති විහිළු කරනවා. සමහරු වෙනවා. පින්නතනි මට සිනාසිතීමේ දහම දෙන්න පුළුවන් කෙනෙක්. තේරුණාද? ඕනම වෙලාවක මම ඕන දෙයක් සූදානම් උත්තර දෙන්න සූදානම්. තේරුණේ? දක්ෂ කාර්මිකයෙක් ඉන්නවා වාහන පිළිබඳව. ඒ කාර්මිකයා කවුරුහරි එවදින් මේ මොකක්ද කියලා ඇහුවොත් මම කොහොමද උත්තර දෙන්නේ? මේ මොකක්ද කියලා ඇහුවොත් මම කොහොමද උත්තර දෙන්නේ? මේ මොකක්ද කියලා ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ කියලා හිත හිතා ඉන්නවද? නෑ නේද? එයාට මේ වාහනේ ඕනෙම තරකින් ඕනෙම ප්‍රශ්නයක් ඒවට උත්තර දෙන්න පුළුවන් නේද? ආන් මේ ඔය තමයි අපේ බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා රතාචාර්යවරයෙක් ඇවිදින් අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගෙන් නොයෙකුත් ප්‍රශ්න අහනවා මිනිස්සු. ඔබ වහන්සේ හිත හිතා ඉන්නවද මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා කියලා හිත හිතා ඉන්නවද කියලා ඇහුවා. ඒ පාර අහනවා රතාචාර්යතුමනි ඔබ මේ රතය ගැන කවුරුවත් මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා කිය කිය හිත හිතා ඉන්නවද කියලා ඇහුවා. අනේ නෑ බුදුහාමුදුරනේ මට මේ රතය පිළිබඳව ඕනෙම තැනකින් උත්තර දෙන්න පුළුවන් කිව්වා. කොහෙන් ඇහුවත් මම උත්තර දෙනවා කිව්වා. ආන් ඒ වගේ හිතා ගන්න කිව්වා මා කෙරේ. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සත්‍ය බොජ්ජංග එතකොට පංච ඉන්ද්‍රිය පංච බල මේ සතර වේතරක් නුවණ සතර සම්‍යක් ප්‍රදන් වීරිය සතිපට්ඨානය සතර ඉද්ධිපාද ආර්ය අෂ්ටාංගික මාර්ගය පටිච්ච සමුප්පාදේ ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍යය ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් කැවිදින්න අහන්න බලන්න මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා කියලා මං හිත හිතා ඉන්නේ නැහැ. තේරුණා නේද? හැබැයි මං පෙලක් වෙලාවට හිතනවා බුදුහාඳුරන්ගේ ශ්‍රී පාදයේ තුන මගුල් ලකුණු කීයක් තියෙනවද කියලා ඇහුවොත් මම මොකද කියන්නේ? කීයක් තියනවද? බුදුහාමුදුරන්ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා ඇහුවොත් මම කොහොමද පෙන්වන්නේ? අනේ මගෙන් නම් ඒව අහන්නත් එපා මගෙන් ඒව අහන්න එපා ඒ වගේ දහම් පාසල් වල ඉන්න ළමයින්ගෙන් අහගන්න කියලා. බුදුහාමුදුරන්ගේ පුංචි අම්මා කවුද කියලා ඇහුවොත් මම කොහොමද කියන්නේ? ඒකියා මං හිතන්නේ නැහැ. මට ඕනෙත් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා එක එක්කෙනාගේ පුද්ගලික ජීවිත හාරවසන්න එපා කියලා. දැන් මේගොල්ලෝ කරන්නේ බුදුහාමුදුරන්ගේ පුද්ගලික ජීවිතේ හාරවසන එක නෑ කරන්නේ. සමහරු දඹදිව ගිහිල්ලා බලනවා කියන්නේ කෝසෝ හිත වත්තකෝ ඉහ දිනනවා කියලා. උපාසකම්මලට බලන්න දෙන්නේ නැන්දෝ. ඕවයි හොයන්නේ ගිහිල්ලා. <laughs> ඈ? එහෙම නෙමෙයි පින්නතුනේ අවබෝධය, දර්ශනය, බුද්ධ ධර්මය පිළිබඳව හොයන්න. ඒක කෙනාගේ පුද්ගලික ජීවිතේ යන්න එපා. තේරුණාද? තේරුණා නම් තමයි යන්නේ මන් දන්නේ. <laughs> මගෙන් අහන්න ඕනෑම වෙලාවක ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මම පාඩම් කරලා නෙමෙයි දැනගෙන දැකගෙන තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇති වෙන්න කමටහන් දෙන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. මට ඒ හොඳටම ඇති. ඔබ වහන්සේට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අවබෝධයක් තියෙනවද කියලා ඇහුවොත් නෑ කියන්න සිද්ධ වුණොත් මම අතිශයින්ම ලැජ්ජාවටපත් වෙනවා. මෙච්චර කල් මම මොනවද කොලේ කියලා මහාන වෙලා. තේරුණේ? ඔබ වහන්සේ සිද්ධාර්ථ කුමාරයාගේ පුංචි අම්මා කවුද දන්නවද කියලා ඇහුවොත් මම දන්නේ නැහැ කිව්වොත් මම ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. මට අනවශ්‍ය දේවල් මම හොයන්නේ නැහැ. හැබැයි අර ටික නම් දන්නේ නැහැ කියන්න වුණොත් එහෙම මම ලැජ්ජාවටපත් වෙනවා. තේරුණා නේද? ඒක නිසා එහෙමනම් මේ කමඨහන ගෙදර ගිහිල්ලා වඩන්ඩ හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා හිතන්නේ. අද ගෙදර ගිහිල්ලා කන්න වෙන්නේ පංච උපාදානස්කන්ධය තමයි. වෙන කන්න දෙයක් නැහැ. කෑම පිරාන ගන්නකොට, අත තියෙනකොට, අනනකොට, කිලිනකොට, හපනකොට, හපමි හපමි නෙමෙයි, ගිලිමි ගිලිමි නෙමෙයි. පංච උපාදානස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ. කසමි කසමි නෙමෙයි. පංච උපාදානස්කන්ධය. තේරුණා නේද? එහෙනම් මේ කමඨහන වඩ아가ගෙන ඉන්න අනිත් දවසේ මේ ප්‍රතිඵල කියන්නම්. ප්‍රතිඵල කියනකොට ඔයගොල්ලෝ පුදුම වෙයි මේකෙන් ලබාගත්ත මෙච්චර ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද කියලා. මේ කමටහන වඩාගෙන එන්න අනිත් දවසේ ප්‍රතිඵල දේශනා කරනවා. එහෙමනම් ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම් හා ආපරිමුංචිස්සාමි සමතන තිරුවන් සරණයි